වනපත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తత్ర කෝ භගවා බික්ඛෝ ආමන්තේසේ බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝච වනපච්ච පරියායන් වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමිති ඒවං බන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදවෝච ඉද බික්ඛවේ බික්ඛෝ අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහෙරති තස්සතං වනපත්ථං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේන උපට්ඨාති අසමාහිතං ච චිත්තං න සමාධියති අපිරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡන්ති අනනුප්පස්සංචානුත්තරං යෝගක්ඛේමං නානෝ පාපුනාති යේච කේමෝ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තබ්බා කීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය දේසජ්ජ පරික්ඛාරා තේ කසිරේන සමුදා ගච්ඡන්තේ තේන බෙක්ඛවේ බෙක්ඛුනා ඉති පටි සංචෙක්ඛේ සම්බම් අහං කෝ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරාමි ප්‍රස්සමේ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතින උපට්ඨාති අසමාහිතං චිත්තං සමාධියතේ අපරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාමි යේච කෝමේ පබ්බජිතේන ජීවිත පරික්ඛයා සමුදානේ තබ්බා කීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්චිය දේසජ්ජ පරික්ඛාරා තේ කසිරේන සමුදා ගච්ඡන්තේ තේ තේන බෙක්ඛවේ බෙක්ඛුනා රත්ති භාගන් වා දිවස භාගන් වා තම්හා වනපත්හා පක්කමිතබ්බම් නවත්තබ්බම් ඉදපන දෙක්කවේ දෙක්කෝ අඤ්ඤතරං වනපත්හං උපනිස්සාය විහෙරති තස්ස තං වනපත්හං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාති අසමාහිතං ච චිත්තං න සමාධියති අපරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාති යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ සබ්බා චීවර පින්නපාත සේනාසන ගිලානපච්චය බෙහෙසඤ්ජ පරික්ඛාරාත් තේ අප්පකසිරේන සමුදා ගච්ඡන්ති තේන බික්ඛවේ බික්ඛුනා ඉති පටිසංචෙක්ඛේ සම්බම් අහං කෝ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරාමේ පස්සමේ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේන උපට්ඨාතේ අසමාහිතං ච චිත්තං න සමාධියතේ අපරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti අනනුප්පස්සං ච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාමි යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ සම්බා චීවර පින්නපාත සේනාසන ගිලාන පච්චය බෙහෙසංජ පරික්ඛාරාත් තේ අප්පකසිරේන සමුදා ගච්ඡanti නකෝපනහං චීවර හේතු අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ නපිණ්ඩපාත හේතු පෙය්‍යාලම් නසේනාසන හේතු පෙය්‍යාලම් නගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්ඛාර හේතු අගාරස්මා අනගාරියං පබ්බජිතෝ අතච පනමේ ඉමං වනපත්සං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේන උපට්ඨාතේ අසමාහිතං ච චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti නානුපස්සං ච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාමේති තේන වික්ඛවේ වික්ඛුනා සංඛාපේ සම්හා වනපත්තා පක්කමිතබ්බං නවත්තබ්බං ඉදපන බෙක්කවේ බෙක්කෝ අඤ්ඤතරං වනපත්තං උපනිස්සාය විහෙරති තස්සත්තං වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාතේ අසමාහිතං ච චිත්තං සමාධියති අපරෙක්ඛේනාච ආසවා පරෙක්ඛයන් ගච්ඡanti අනනුප්පත්තංච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තබ්බා චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරා තේ කසිරේන සමුදා ගච්ඡන්ති තේන බික්ඛවේ බික්ඛුනා इति පරිසංචෙක්ඛේ සම්බම් අහං කෝ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරාමි තස්සමේ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සති උපට්ඨාති අසමාහිතං චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවා පරික්ඛයන් ගච්ඡන්තේ අනනුප්පස්සං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාමි යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ සම්බා චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරාත් ඒකසිරේන සමුදා ගච්ඡන්ති නකෝපනාහං චේවර හේතෝ අගාරස්මා අනගාරියං පබ්බජිතෝ නපින්ඩ පාත හේතෝ තේයාලම් නසේනාසන හේතෝ තේයාලම් නගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්කාර හේතෝ අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ අතච පනමේ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාතේ අසමාහිතං ච චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවා පරික්ඛයං ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාමේති තේන බික්කවේ බික්ඛුනා සංඛාපිත්තස්මින් වනපත්තේ වත්තබ්බං නපක්ඛමිතබ්බං ඉදපන බික්කවේ බික්ඛෝ අඤ්ඤතරං වනපත්තං උපනිස්සාය විහෙරති තස්ස තං වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාතේ අසමාහිතං චිත්තං සමාධියති අපරෙක්ඛේනාච ආසවහා පරෙක්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තබ්බා චීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්චය දේසංජ පරික්ඛාරාත්තේ අප්පකසිරේන සමුදා ගච්ඡanti තේන භික්ඛවේ භික්ඛුනා ඉති පටිසංචෙක්ඛේ තම්බං අහං කෝ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරාමි තස්ස මේ ඉමං වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාතේ අසමාහිතං ච චිත්තං සමාධියති අපරෙක්ඛේනාච ආසවා පරෙක්ඛයන් ගච්ඡන්ති අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාමි යේචකෝ ඉමේ පබ්බජසේන ජීවිත පරෙක්ඛාරා සමුදානේ සම්බාම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය බෙහෙසංජ පරික්ඛාරාත් තේ අප්පකසිරේන සමුදා ගච්ඡන්ති තේ තේන බික්ඛවේ බික්ඛුනා යාව ජීවම්පි තස්මින් වනපත්තේ වත්තබ්බම් නපක්ඛමේ සම්බං ඉදපන බික්ඛවේ බික්ඛෝ වඤ්ඤතරංගාමං උපනිස්සාය විහෙරති පේයාලම් අඤ්ඤතරං නිගමං උපනිස්සාය විහෙරතේ තේයාලම් අඤ්ඤතරං නගරං උපනිස්සාය විහෙරතේ තේයාලම් අඤ්ඤතරං ජනපදං උපනිස්සාය විහෙරතේ තේයාලම් ඉදපන බෙක්කවේ බෙක්කෝ අඤ්ඤතරම් පොග්ගලං උපනිස්සාය විහෙරති තස්ස තං පොග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේන උපට්ඨාති අසමාහිතං ච චිත්තං සමාධියති අපරෙක්ඛේනාච ආසවාන පරෙක්ඛයන් ගච්ඡන්ති අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාති යේචකෝයි මේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ සම්බා චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්ඛාරාත් තේ කසිරේන සමුදා ගච්ඡන්ති තේන භික්ඛවේ භික්ඛුනා ඉතේ පටිසංචෙක්ඛේ තම්බම් අහං කෝ ඉමං පොග්ගලං උපනිස්සාය විහෙරාමේ තස්ස මේ ඉමං පොග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේන උපට්ඨාතේ අසමාහිතං ච චිත්තං න සමාධියතේ අපරෙක්ඛේනාච ආසවාන පරෙක්ඛයන් ගච්ඡන්තේ අනනුප්පස්සං ච අනුත්තරං යෝගක්ඛේමං නානෝපාපුනාමේ යේෂකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ සබ්බං චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසඤ්ජ පරික්ඛාරාත් තේ කසිරේන සමුදා ගච්ඡanti තේ තේන බික්කවේ බික්ුණා ප්‍රතිභාගන් වා දිවස භාගන් වා පුග්ගලෝ අනාපුච්ඡා පක්කමිතබ්බං නානෝ බන්දේ සම්බෝ ඉදපන බෙක්කවේ බෙක්ඛෝ අඤ්ඤතරම් පොග්ගලං උපනිස්සාය විහෙරති තස්ස තම් පොග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සසේන උපට්ඨාතේ අසමාහිතං ච චිත්තං න සමාධියති අසමාහිතං ච චිත්තං න සමාධියති අපරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡන්තේ අනනුප්පත්තංච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාමි යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තම්බා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසංජ පරික්ඛාරා තේ අප්පකසිරේන සමුදා ගච්ඡන්ති තේන බික්කවේ බික්ඛුනා ඉති පටි සංසික්ඛේ සම්බම් අහං කෝ ඉමං පුග්ගලං උපනිස්සාය විහෙරාමි තස්සමේ ඉමං පුග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේන උපට්ඨාති අසමාහිතං ච චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡන්ති අනනුප්පත්තංච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාමි යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ සම්බා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බේසඤ්ජේ පරික්ඛාරා තේ අප්පක සිරේන සමුදා ගච්ඡanti නකෝපනාහං චේවර හේතු අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ නපින්ඩ පාත හේතු පෙය්‍යාලම් නසේනාසන හේතු පෙය්‍යාලම් නගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්ඛාර හේතු අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ අතජ පනමේ ඉමං පුග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේන උපට්ඨාති අසමාහිතං ච චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti අනනොප්පස්සං ච අනුත්තරං යෝගක්ඛේ මං නානුපාපුනාමේති තේන භික්ඛවේ භික්ඛුනා සංඛාපිසෝ පුද්ගලෝ ආපොච්ඡා පක්ඛමිතබ්බම් නානුබන්ධේ තම්බෝ ඉදපන භික්ඛවේ භික්ඛෝ අඤ්‍යතරං පුද්ගලං උපනිස්සාය විහෙරති තස්ස තං පුද්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාතේ අසමාහිතංච චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තංච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ සම්බාං චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසඤ්ඤ පරික්ඛාරාත් තේ කසිරේන සමුදා ගච්ඡanti තේන බික්කවේ බික්ඛුනා ඉතේ පටේ සංචෙක්ඛේ සම්බම් අහංකෝ ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි තස්සමේ ඉමං පුග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාති අසමාහිතං ච චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පස්සං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාකුණාමි යේෂකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තබ්බාං චීවර පිණ්ඩ පාත සේනාසන ගිලාන පච්චය බේසඤ්ජ පරෙක්ඛාරාත් තේ කසිරේන සමුදා ගච්ඡන්ති නකෝ පනාහං චීවර හේතෝ අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ න පිණ්ඩ පාත හේතෝ පේයාලම් න සේනාසන හේතෝ පේයාලම් නගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්ඛාර හේතු අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ අතජ පනමේ ඉමං පුග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාති අසමාහිතං චිත්තං සමාධියති අපරේක්ඛේනාච ආසවා පරේක්ඛයන් ගච්ඡන්ති අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාමීති තේන බික්ඛවේ බික්ඛුනා සංඛාපිසෝ පුග්ගලෝ අනුබන්ධේ තම්බෝ නපක්ඛමි තම්බං ඉද පන බික්ඛවේ බික්ඛෝ අඤ්‍යතරම් පුග්ගලං උපනිස්සාය විහෙරති තස්ස තං පුග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාති අසමාහිතං චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පස්සං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාකුණාති යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තම්බා චීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසංජ පරික්ඛාරාත් තේ අප්පකසිරේන සමුදා ගච්ඡanti තේන භික්ඛවේ භික්ඛුනා ඉතිපටි සංචෙක්ඛේ තම්බං අහං කෝ ඉමං පුග්ගලං උපනිස්සාය විහෙරාමි තස්සමේ ඉමං පුග්ගලං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතා චේව සතේ උපට්ඨාති අසමාහිතං ච චිත්තං සමාධියති අපරික්ඛේනාච ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පස්සං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාමි යේචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තබ්බාං චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්ඛාරාත්තේ අපකසිරේන සමුදා ගච්ඡන්ති තී තේන බික්ඛවේ බික්ඛුනා හියාව ජීවම්ති සෝ පුග්ගලෝ අනුබන්ධේ තම්බෝ නපක්කමි තබ්බම් අපි පනුජ්ජ මානේන පීතේ ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති වනපත්ත සුත්තං සත්තමං